නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිත්‍රා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මෙන්ම ලක්කරු ගුවන් විදුලිය ඔස්සේ අද දවසේත් සුපුරුදු පරිදි මිලිඳු රාජ ප්‍රශ්නයේ උතුම් සදහම් පිළිසඳර රැගෙන මහා සංඝරත්නය ආශිර්වාදය ඇතිව අපි තම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් මිලිඳු රාජ ප්‍රශ්නයේදී මිලිඳු රජුරන්ගේ මහත් වූ විමර්ශනය, ඒ වගේම නාගසේන මහරහතන් වහන්සේ ඒ වාද ප්‍රතිභාව ඛණ්ඩනය කරන තේජස මේ කාරණා අනුමෝදන් වෙමින් භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සම්ධර්මයෙන් නිර්වුල්ව වටහා ගන්න ඔබටත් මටත් අවස්ථාව ලැබුණා. පින්වතුනි මේ පින නිසා අපට උදාවන අවස්ථාවක් අද දවසෙත් ඉතින් ඊටම දයාවෙන් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ පිළිසඳර අපි ඔබට දායාද කරන්න සූදානම් වෙනවා මේ සියලු කාරණාවන් අපගේ පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ නිසා අපි උන්වහන්සේ වන්දනා කරගනිමු ඒත් එක්කම මා ඔබට සිහිපත් කරන්නම් අද දවසේ දහම් පිළිසඳර පිණිස සදැහැති දායකත්වයේ දරන සදහැවතුන් පිළිබඳව පින්වත් එම්.ඒ. දිලේකා කෞශල්‍යා මහත්මිය විසින් අද දවසේ සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වත් මහත්මිය අපි තාම මෙසිතින් සිහිපත් කරගන්නවා. ඒ සමගම අද දවසෙත් අපට කරුණාවෙන් උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යරත්නයක් වන අවසරයි වැලිමඩ සද්ධාශීල අපේ පින්වත් ස්වාමින්දයන් වහන්සේ පාදාභිවන්දනය සිදුකොට අපි ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අද දවසෙත් අපට අවස්ථාව ලැබුණා ඔබ වහන්සේ විමසන්න මේ උතුම් දහම් කරුණු දැනගන්න අපට කරුණාවෙන් ස්වාමීනි දහම් කරුණු පවසන ශේක්වා අවසරයි. නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපි මේ දවස්වල මිලිඳු රාජ ප්‍රශ්නේ කරුණු කාරණා කතා කළා. අපි මීට කලින් බුදුරජාණන් වහන්සේ දන් වළඳන හැටි. නමුත් ලෝකයාට ආහාරය ගැන උන්වහන්සේ වදාහල ධර්මයේ නෝපන් නිවන් මාර්ගයේ උපදවන හැටි. නමුත් මේ නිවන් මාර්ගයේම තමයි අතීතයේ බුදුරජාණන් වහන්සේලා ගමන් කළේ කියන කාරණාව ඉතින් රජුරු විමසපු කාරණාත් එක්ක අපිට ඇත්තට මේ ධර්මයේ ගැන තියෙන පැහැදීම උපද්දවනවා ඒ තුලින්. එහෙමයි. ඉතින් අදත් විශේෂ කාරණාවක් තියෙන්නේ. අවශ්‍යයි ස්වාමීන්. ඊට කලින් යම් කාරණාවක් විමස ගන්න අපිට අවසර ලැබිය ස්වාමීන්. අර නිවන් මඟ උපද්දවනවා කියන කාරණාව ආර්ය අෂ්ටාංගික මාර්ගය හොයා ගන්නවා කියන කාරණාව. ඔව් ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවන් මාර්ගයේ ඒ එකම එකම මාර්ගයයි නිවන පිණිස පවතින. එහෙමයි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. එහෙමයි. ස්වාමීනි මේ උතුම් සමයේ දැන් ඇසලපුර පසළොස්වක පෝ දවසේ දම්සක් පවතුම් සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ ඒ මගද හෙළිදරව් කරන්නේ ඒ මාර්ගයනේ කවදාවත් කවදාවත් අහන්න ලැබුණ මාවත අහන්න ලැබුණා නේද තුන් ලෝක ධාතුවටම එහෙමයි මේ තමයි මේ තමයි දුක කියන ආර්ය සත්‍යය දුක නැතිවීම ආර්ය සත්‍යය මේ තමයි දුක නැති වෙන මාර්ගය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ මාර්ගාංග බුදුරජාණන් වහන්සේගේ බුදු මුවෙන් පිට වෙනකොට මේ මිහි මණ්ඩල කම්පා වුණා. කලින් බුදුරෙක්ගෙන් ඇසුණ ධර්මයේ ආයෙත් බුදු කෙනෙක් පහළ වෙලා ඇසෙනවා කියලා. මේ ඝනකඩ බොල් මහ පොළව බලවත්සේ කම්පා වුණා. බොහෝ දස දහසක් ලෝක ධාතු කම්පා වෙලා ගියා. අප්‍රමාණ වූ ආලෝකයක් පැතිරිලා ගියා. කෝටි ගණන් මනුෂ්‍ය ලෝකයේ එක්කෙනෙක් සෝවාන් වෙනකොට ඉස්ලාම සෝවාන් වුණේ කොණ්ඩඤ්ඤන් වහන්සේ. මනුෂ්‍ය ලෝකයේ එක්කෙනෙක් සෝවාන් වෙනකොට 18 කෝටියක් දෙවරු සෝවාන් වුණා ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව අහලා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඊට පස්සේ දවස් ගානෙන් ඒ ධර්මයේ දේශනා කළා. අවසානයේ භික්ෂුන් වහන්සේලා පස් නම එක තැනකින් තමයි අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කළේ. ඒක උට අරහත්ත්වයටපත් වුණා. ඉතින් ඒ තමයි නෝපන් නිවන් මාර්ගයේ ලෝකයාට විවර කරපු දවස. ස්වාමීනි අවසරයි මේ නිවන් මඟ, ඒ දහම් මඟ කිසිවෙකුට යලි බ්‍රහ්මේකුට, මාරේකුට වෙනස් කළක නොහැක්කේ යයි. එහෙමයි. භූමාතු දෙවියන්ගේ පටන් අකනිතා බ්‍රහ්ම ලෝකයේ දක්වා දෙවිවරුන්ගේ දහම් ගෝසාව පැතිරිලාගේ එහෙමයි අවශ්‍යයි. ඉතින් ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ බුදුමුවෙන් ඉස්සලාම නිර්වාණ මාර්ගය ප්‍රකාශ වෙච්ච එක. ඉතින් ඒ නිසා අදුම තරමේ ඇත්තටම මේ ධර්මය අහන පිරිස අදුම තරමේ ධම්මචක්කපවත්තන සූත්‍රේ කටපාඩම් කරගන්නවා. එහෙමයි ස්වාමීනි. සමහර වෙලාවට අපි දන්නේ නැහැ මහන්සිය. අපි අමාරුවෙන් කටපාඩම් කරගන්න ධර්මයේම තමාට විමුක්තිය ලබලා දෙනවා. මොකද ඉස්සර එක සිද්ධියක් තියෙනවා ඒ තමයි එක එක වැද්දෙකුට දේවදූත සූත්‍රය අහන්න ලැබුණා. එයා ඒකට බය වෙලා අර වැද්දි ජීවිතය අත්හැරියා. ඊට පස්සේ මෙයා දේවදූත සූත්‍රේ අර ස්වාමීන් වහන්සේ කියන කටපාඩම් කරගත්තා. ඉතින් නිතරම ඕක කිය කිය ඉන්නේ. දවසක් මෙයා මුහුදේ ගිහිල්ලා නාද්දි ඒ මුහුදේ ගිහිල්ලා නාද්දි මුහුදු වැසි නාගේ මනුස්ස බිල්ලක් ගන්න ඕන කමද අර මිනිස්සයව ගත්තා. ගන්නකොට අර දේවදූත සූත්‍රේ කටපාඩම් වෙච්ච පාළි කියවෙන්න ගත්තා යනවා. කියවෙනකොට නාගයාට ඔහු ගිල ගන්න බැරි වුණා. ඊට පස්සේ නාග භවනට අරන් ගිහිල්ලා මේ මිනිස්සයා කියනවා කියාපන් ඔබ දැන් දන්න දෙයි. ඉතින් මේ මිනිස්සයා මැණික් පුටු ඉඳගෙන අර නාග පිරිසට දේවදූත සූත්‍රයම කිව්වා කියනවා. එහෙමයි. ඊට පස්සේ පැහැදිලා මෙයාට වස්තුව දීලා මනුස්ස ලෝකේ ආයෙ පිහිටවනවා. මේවා සියල්ල අත්හැරලා ගිහිල්ලා පැවිදි වෙලා දේවදූත සූත්‍රයම කටපාඩම් කර කර ඉන්නවා. යම් දවසක එක රහතන් වහන්සේ නමක් නැවත දේවදූත සූත්‍රය කියනකොට ඒක අහලා අරහත් වෙනවා. ඒ නිසා ධම්මචක්කය කියන්නේ ආර්ය සත්‍යය, චතුරාර්ය සත්‍යය. සම්පූර්ණයෙන්ම අසංකේය කල්පලක්ෂ ගානක් පෙරම් පුරලා බුදුරජාන් වහන්සේ අවබෝධ කරපු ධර්මය ඉස්ස ඉස්සලාම ප්‍රණීතව ලෝකෙට දුන්න එකම සූත්‍රය ධම්මචක්කපවත්තන සූත්‍රය. ඒ කියන්නේ ඒක ඒක අපිට තේරෙන්නේ මහන්තයා අපි ගොඩාක් දේවල් දැනගත්තට පස්සේ අපේ ජීවිතේ ඒක ඉස්සලාම හරියට කියන්න කෙනෙකුට ඒකට සාරාංශය ගන්නවා කියන එක ඒක හිතා ගන්න බැරි සිද්ධියන්නේ. අපි කියමුකෝ අපිට ලෝක සම්මේලනේ. අපි කියමු ලෝක බෞද්ධ සම්මේලනේ බුද්ධ ශාසනය ගැන මුළු බුද්ධ ශාසනය ගැනම විනාඩි 10කින් කියන්න කියන මුළු බුද්ධ ශාසනයම. එහෙමයි. එතකොට අපි දැන් පටිච්චසම්පාදේ පංචපාස්කන්ධේ ආයතන ස්කන්ධ දැන් මේ මිලින්ද ප්‍රශ්නේ එහෙන් ත්‍රිපිටකයේ ඔක්කොම තියෙද්දි කොහොමද විනාඩි 5කින් කියන්නේ? හරියටම කෙනෙක් කියනවා නම් කේවිත්තේ ධම්මචක්කේ. ඒ නිසායි අනගාരിക ධර්මපාලතුමා ලෝක බෞද්ධ සම්මේලනයේදී ධම්මචක්කරණෝ කිව්වේ. ස්වාමීනි බරණැසේ සිපතන මිගදාය ඒ ධම්මචේතිය මේ මොහොතෙත් අපට හදවතින් ස්පර්ශ කරලා වන්දනා කරනවා. ඉතින් ඒ උත්තම භූමි සිහි කරලා පළවෙනි ධර්මයේ දේශනා කරපු භූමිය සිහි කරලා ඒ වගේම ඇසල පුම් පොයේ දවසක බුදුරජාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරපු එක. එහෙමයි සර්. ඒ වගේම ඇසල පුම් පොයේ දවසක රාහුල කුමාරයා ඉපදිච්ච බව රාහුලයන් වහන්සේගේ මනාව හික්මුණු ජීවිතයේ සිහි කළා වන්දින එක. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්මයේ දේශනා කරපු එක. ඒ වගේ ගොඩාක් කරුණු සිහි කරලා ඒ උත්තරම සිද්ධි සිහි කරලා වඳින්න වඳින එක ඒ මනසට කුසලයක්. මොකද ප්‍රණීත දෙයන්නේ මනසින් ස්පර්ශ කරන්නේ. ඒකයි. ඉතින් අපි අද මිලිඳ රාජ්‍ය ප්‍රශ්නේ අමතර කාරණාවකට නොදැනීම ගියා. අවසරයි. අද අපිට කතා කරන්න තියෙන කාරණාව අපි කලින් දවසේ මං අරපු එකක්. මම කිව්වා මේ මේකට කියන්න වෙලාව මදි ඒ නිසා අපි ඊළඟ දවසේ කතා කරමු කියලා. ඒ තමයි මහත්තයා මේක හරි ලස්සන සිද්ධියක් අදහන් ලැබෙන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධම්ම මේ එක්තරා දහම් ගාථාවක තියෙනවා බුදුරජාණන් වහන්සේ එක්තරා උදානයක් පහළ කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම අන්‍යයන්ගෙන් ඉල්ලීමට සුදුසු හැම කල්හි ධර්ම දානේ මම මත මතක හැටියට මේක තියෙන්නේ බ්‍රාහ්මණ සූත්‍රයේ. එහෙමයි ස්වාමී. මම අන්‍යයන්ගේ ඉල්ලීමට සුදුසු. ඒ කියන්නේ මිනිස්සු ඇවිල්ලා ඉල්ලන්න සුදුසුයි උන්වහන්සේගෙන්. හැම කල්හි ධර්ම දානේ පිණිස සෝදාගත් අත් ඇතිව ධර්ම දානේ දෙන්නමයි සූදානම් වෙන්නේ. අන්තිම දේහ දරන අනුත්තර වූ කෙලෙස් හුල් උදුරන ශල්‍ය වෛද්‍යවරයා ඌ බ්‍රාහ්මණයා මමයි කියලා. එහෙමයි තුන් ලෝකෙම කෙලෙස් හුල් සෝදාහර වෙන පාරිශුද්ධ මනුෂ්‍ය රත්නය තමයි බුදුරජාණන් වහන්සේ. ඉතින් එහෙම ගාතාවක් තියෙද්දී එහෙම දහම් පරයයක් තියෙද්දී ස්වාමින් නාගසේනයන් වහන්සේ බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මහණෙනි මාගේ අල්පාබාධ ඇති ශ්‍රාවකින් අතරින් මේ බක්කුල නම් භික්ෂුව අග්‍ර වෙනවා. එහෙමයි ස්වාමී. දැන් බුදුරජාණන් වහන්සේ ওই විදිහට සෛල්‍ය වෛද්‍යවරයා විදිහට ලෝකෙ අග්‍ර වෙලා ඉද්දී තවත් කෙනෙකුට කියනවා මෙයා අග්‍රයි නිරෝගී බවින් කියලා. ඉතින් අර ඉස්සෙල්ලා එක හරිනම් පස්සේ එක වැරදි. මොකද තවත් එක්කෙනෙක් අග්‍ර වෙන්නේ කොහොමද? ඊට පස්සේ පස්සේ කාරණාව හරිනම් ඉස්සෙල්ලා කාරණාව වැරදි. ස්වාමීනි මේ ඔබතෝ කෝටික ප්‍රශ්නය ඔබ වහන්සේ කරා පැමිණුණා දැන් විසඳන්න. එහෙමයි. ඉතින් කියනවා මහරජාණන් භාග්‍යතුන් වහන්සේ ධර්මී ඉල්ලන්න සුදුසු ධර්මී දෙන්න මස් සෝදාගෙන ඉන්න ලෝකේ සෛල්‍ය වයි කෙලස් මල සෝදාහරන සෛල්‍ය වෛද්‍යවරයා ඊළඟට කෙලස් බැහැර කළ බ්‍රාහ්මණයා කියන අර උත්තම අග්‍ර ස්වභාවයේ බුදුරජාණන් වහන්සේ තුල තිබ්බ කාරණා වදාලා. ඒ වනාහි Taman තුල විද්‍යමාන වූද ඉන් ඒ වගේම බක්කුල ස්වාමීන් වහන්සේ බක්කුල මහරහතන් වහන්සේ නිරෝගී බවින් අග්‍රයි. දැන් ඒ කාරණාවත් බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ සමන් වහන්සේ තුල විද්‍යමාන වූද ඉන් පිටත් ආගම ධාරී වූ අධිගම ධාරී වූ පර්යාප්ත දර වූ ශ්‍රාවකයන් වහන්සේලා සඳහා වදාරන ලද්දේය. ඉතින් ශ්‍රාවකෙක් අග්‍රයි කියන එකෙන් ශාස්ත්‍රෝන් වහන්සේ ඒකට ගාව ගන්න බෑ. එහෙමයි ස්වාමී. දැන් මේ කාරණාව දැන් අපි කියමුකෝ දැන් සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගය. එතකොට ඒ විභාගයේ ළමයා ලංකාවෙම පළවෙනියා වුණා කියන එකෙන් ගුරුවරයා මේ ඒ ළමයා පන්තියේ පළවෙනියා වීමෙනුත් ගුරුවරයා තමයි අග්‍ර වෙන්නේ. එහෙමයි. ගුරුවරයා ඉක්මවා යනවා කියන එක. ඒකෙන් ගුරුවරයා ඉක්මනවා යනවා කියන එකක් නෑ. දැන් සාමාන්‍ය තේරෙන භාෂාවෙන් කිව්වොත් නේද? ඇත්තනම ළමෙක් හොඳට ඉගෙන ගන්නවා, හොඳට ඉගෙන ගත්තා කියන එකෙන් ගුරුවරයා තමයි ශ්‍රේෂ්ඨ දැන් අපිට උනත් ධර්මයක් මේ විදිහට හරි කියන්න ලැබීමෙන් ශ්‍රේෂ්ඨ වෙන්නේ අපි නෙමෙයි. ගුරුවරයා. දැන් මේ ලංකාවෙත් මිහිරි ලෙස ප්‍රණීතව ධර්මයේ කියන්න පුළුවන් භික්ෂුන් වහන්සේලා. එහෙම නැත්නම් හොඳට ධර්මයේ වැටහෙන ඒ වගේම හොඳට නිවන් මාර්ගයේ විග්‍රහ කරලා කියන්න පුළුවන් භික්ෂුන් වහන්සේලා ඇති. ඒ தത്വයට ගේන්න ගුරුවරෙක් නැතු. එහෙමයි. තේරුණා නේද? ඒ නිසා ඒ ඒකෙම ගුරුවරයා තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. කවදාවත් මහත්තයා සාමාන්‍යයෙන් ගුරු ගෝල සම්බන්ධයට ඇලුවොත් කවදාවත් ගෝලයකට ගුරුරයෙක්ම හොයන්න බෑ. එහෙමයි. ඒ හේතුව යම් ගෝලයෙක් ශාසනය තුල වැඩෙන්න වැඩෙන්න ඔහුව හික්මවන ගුරුවරයාම ශ්‍රේෂ්ඨ වෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙම එකක් තියෙනවා. එපමණකින් ගෝල් මේ ඒ තෙරුන් වහන්සේ අග්‍රයි කිව්වා කියලා භාග්‍යවතුන් වහන්සේ ඒකෙන් මේ මේ පහත් වීමක් වෙන්නේ නැහැ. එහෙමයි. කි මහරජාණන් භාග්‍යතුන් වහන්සේගේ සක්මණින්ම සිටින ශ්‍රාවකයෝ සිටති. සංකමන ධාරී කිය. එහෙයි. සක්මණින්ම සිටින ශ්‍රාවකයෝ ඉන්නවා. උන්වහන්සේලා සක්මණින්ම දිවා රාත්‍රී ගත කරදී මහරජාණන් භාග්‍යතුන් වහන්සේ වනාහි සිටීමිනුත් සක්මන් කිරීමිනුත් වාඩි වීමිනුත් සැතපීමිනුත් දිවා රාත්‍රී ගත කරන සේක. මහරජාණන් සක්මණේ සිටින යම් භික්ෂුව වේද ඔහු ඒ අංගයෙන් අතිරේක වේය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්නවා චංකමනධාරි කියලා. ඒ සක්මන් විතරයි කරන්නේ. ඉඳගන්නේ නැහැ. ඊළඟට සැතපීලා ඉන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ඉරියව් හතරම පාවිච්චි කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාගේ සක්මන් කරන භික්ෂුන් අතර මේ භික්ෂුව අග්‍ර වෙනවා කියලා. කොමාවක්. නමුත් ඒ අංගයෙන් විතරයි ඔවුන් ඒ ඒකේ ප්‍රකට වෙන්නේ. එහෙමයි. පැහැදිලි නේද? එහෙමයි ස්වාමී. සියල්ල නෙවෙයි. ශාස්ත්‍රුන් වහන්සේ පසකින් වැඩ වාසය කරද්දී මේ ශ්‍රාවකයන් පිළිබඳව ශ්‍රාවකයන්ගේ විශේෂ දැන් ඒකට උපමාවක් කියනවා. මේ තවත් කාරණාවක් කියලා උපමාවක් කියන. ඒ තමයි කියනවා කාරණාව එක් වේලක් ශ්‍රාවකයන් අතර එක් වේලක් පමණක් වළඳන භික්ෂූහු සිටිති. උන්වහන්සේලා ජීවිතය හේතුෙමු දෙවේලක් නොවලඳති. මහරජාණන් භාග්‍යතුන් වහන්සේ වනාහි කැප වේලාවේ දෙවේලක් තුන් වේලක් වළඳති. මහරජාණන් එක් වේලක් වළඳන භික්ෂුව වෙද්ද ඔහු ඒ අංගෙන් අතිරේකෝය වේ. එහෙමයි ස්වාමී. දැන් මේක නම් මම කලින් කිසිම දේශනාවක දැකලා නැහැ. එහෙයි. කියන්නේ කැප වෙලාව. ඒ කියන්නේ උදේවරුේ බුදුරජාණන් වහන්සේ තුන් වේලක් වළඳලා. ඒ කියන්නේ සමහර වෙලා පින්ඳ පාත්‍ය වළඳලා ඒ අතරතුර ප්‍රණීතෝ යම්කිසි ශ්‍රාවකෙක් මේ දායකෙක් පූජා කරපු පළතුරක් ඊළඟට ඒ වගේ දෙයක් ඒ කැප වේලාව තුල වළඳලා තියෙනවා කියනවා. දැන් ඒ ක්‍රමයෙන් අද කාලේ භික්ෂූන් ඉර මද්දාහන වෙන්න කලින් දෙපාරක් වළඳන එක කැපයි. එහෙමයි ස්වාමීන්. මොකද උදේ මද්දාහන වෙන්න කලින් කාලේ කැප වේලාවනේ. එහෙමයි. එතකොට ඒ අංගයෙන් අර එක සමහර භික්ෂුන් ඉන්නවා මැරුණත් දෙවේලක් නම් වළඳන්නේ. එකම ලැබිච්ච දේ විතරයි. දූතාංග සමාදන් දූතාංග වගේ ඉතින් ඒ ඒ ඒ කෙලෙස් දැවීමේ ක්‍රම විදිහට. එතකොට ඒ අපිට ඒක නම් දුතාංග කියලා අපිට එකපාරම එහෙමයි කෙලෙස් දැවීමේ ක්‍රම විදිහටනේ. ඊට පස්සේ ඒ ක්‍රමෙන් ඒ භික්ෂූන් මේ එක කොටාවක් වෙනවා. එහෙයි. කියන්නේ එක්තරා අංගයක් ඒක. ඊට පස්සේ ඒ භික්ෂුන්ගේ ඒ කරුණ ආරම්භය බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව වදාලා කියනවා. අනුත්තර වූ සීලෙන් සමාධියෙන් ප්‍රඥා විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනෙන් තථාගත දසබලයන් වහන්සේ සිව් විසරද ඥානෙන් අටලොස් බුද්ධ ධර්මයෙන් අසාධාරණ ඥානෙන් යුතු බුදුරජාණන් වහන්සේම අග්‍රයි සියල්ල අතර. සමස්ත බුද්ධ විශේෂිලා ඇති ඒ කරුණ අරඹය බුදුරජාණන් වහන්සේ මහණෙනි මම අන්‍යයන්ගේ ඉල්ලීමට සුදුසු හැම කල්ලි ධර්ම දාණය පිණිස සෝදාගත් අත් ඇති අන්තිම දේහය දරන අනුත්තර වූ කෙලෙස් හොල් උදුරන ශෛල්‍ය වෛද්‍යවරයා වූ බ්‍රාහ්මණයා විමී කිනක වදාලා. මේ ඔන මේකේ උපමාව මහරජාන්නේ මෙහිලා මිනිසුන් අතර කෙනෙක් ජාතියෙන් උසස් වෙයි. තවත් කෙනෙක් ධනයෙන් උසස් වෙයි. තව කෙනෙක් ඥාණයෙන් උසස් වෙයි. තව කෙනෙක් ශිල්පයෙන් උසස් වෙයි. තව කෙනෙක් ශූරයෙක් වෙයි. තව කෙනෙක් විචක්ෂණයෙක් වෙයි. මේ සියලු පුජ්‍යලයන් අභිඹවා රජතුමාම වුන් අතර උතුම් උතුම්ව බබලනවා. එහෙමයි සම්. ඒ ඔක්කොම රජතුමාට යටත් නේ. එහෙ. ආ මේ වගේ තමයි කියනවා. සියලු සත්වයන් අතර බුදුරජාණන් වහන්සේම අග්‍රයි. එහෙමයි සම්. ඉතින් බක්කුල තෙරුන් වහන්සේ අල්පාබාධ උමේ උනේ උන්වහන්සේ සංසාරේ කරපු ප්‍රාර්ථනාවක් අනුව කියනවා. එහෙමයි සම්. ඒකට හේතුව තමයි මේ බක්කුල මහරහතන් වහන්සේ සංසාරේ වුණ හරි ලස්සන සිද්ධියක් ඈ. අවසරයි ස්වාමී. මේ බක්කොල ස්වාමීන් වහන්සේ සංසාරයේ අනෝමදස්සී කියන බුදුරජාණන් වහන්සේගේ කාලේ බක්කුලයන් වහන්සේ වනයේ හිටපු තාපසේ. එහෙමයි ඉතින් අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ වනයේට වැඩියට පස්සේ උන්වහන්සේට උදරාබාධයක් ඇති වුණා. අර තාපසයා මේ ආනෝමදාස බුදුරජාණන් වහන්සේගේ බඩේ වේදනාව නැතිවන බෙහෙතක් බුදුරජාණන් වහන්සේට පූජා කරලා ප්‍රාර්ථනාවක් කළා උපනෝපන් ජීවිතේ මොහොතක්වත් මා ගිලන් නොවේවා කියලා. බුදු කෙනෙකුට පූජාවක් කරලා. ඊට පස්සේ එතනින් ඒ තාපසය චුත වෙලා බොහෝ කාලයක් සුගතියේම සැප වෙන්න. කවදාවත් ලෙඩක් හැදිලා නැහැ. ඊට පස්සේ විපස්සී බුදුරජාණන් වහන්සේ කාලේ විපස්සී බුදුරජාණන් වහන්සේ 168000 සංඝයා සමග හිමාලයේ වඩිනකොට විස මල්වල සුවඳක් හමාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ අර සංඝයා ඔක්කොම ගිලන් වුණා. එහෙමයි ස්වාමීනි. ඒ කාලෙත් හිමාලයේ හිටපු ඍෂිවරයෙක් වෙලා ඉඳලා බුදුරජාණන් වහන්සේ 168000ක් සංඝයා සුව කරන බෙහෙතින්. එහෙමයි. සුළු පිනක් දප්පා. සුළු පිනක්ද මේ? ඊට පස්සේ එදත් ප්‍රාර්ථනා කළා. ගිලන් වෙන්න එපා කියලා. ඊට පස්සේ ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ කරපු පින තියෙනවා. ඒ වගේම අතීතයේ බුදුරජාණන් වහන්සේ නමක් එහෙමයි මට මතක හිටියට පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ අල්පාබාධ ඇති භික්ෂූන් අතර අග්‍ර භික්ෂුන් වහන්සේ නමක් දැකලා දැන් මෙයාත් අල්පාබාධයිනේ. ආබාධ නැහැනේ. මටත් බුදු කෙනෙක්ගේ ශාසනය එහෙම අග්‍ර බව ලබන්න නැත්තම් කියලා එහි හැඟීම ආවා. ඒ ප්‍රාර්ථනාවෙන් පින් කළා. ස්වාමිනේ පුණ්‍ය ප්‍රාර්ථනාව නිසාමද සමහර විට අර භාග්‍යවතුන් වහන්සේට පසු අවස්ථාවක ඒ ඒ ඒ නිසාම තමයි ඒ ඒ මහත්ය අන්න හරි. ඒ කියන්නේ ඒ පුණ්‍ය ප්‍රාර්ථනාව බීජේ බැසගත්තට පස්සේ ඒ බීජයට අනුව පරිසරය හැදෙනවා. එහෙමයි ස්වාමීනි. දැන් මේ මේ ප්‍රාර්ථනාව කරන්නේ විපස්සී බුදුරජාණන් වහන්සේට කලින්. ඒ නිසාම විපස්සී බුදුරජාණන් වහන්සේ කාලේ විපස්සී බුදුරජාණන් වහන්සේ අසනීප වෙනකොට සංඝයාත් එක්ක ඖෂධ දෙන කෙනා බවට මෙයාමපත් වෙනවා. කොහොමද මේ පිනට සකස් වෙන විදිය? ඒකයි මහත්තයා දැන් නිර්වාණ බීජේ බැසගත්තට පස්සේ එතනින් පස්සේ නිවන් දකින්න ඕන විදියට කුසල් පින් දුතාංග සීල එයාට රකින්න විදියට පරිසරය හැදෙනවා. ඒකට ඒ හේතු ටික හැදී හැදී ඒ හේතු වලින්ම තමයි නිර්වාණය ලැබෙන්නේ. පැහැදිලි නේද? ඒ විදිහට තමයි කියනවා අපේ බුද්ධ ශාසනයේ අල්පාබාධ ඇති භික්ෂුන් අතර අග්‍ර වෙන්නේ. ස්වාමීන් අවසරයි මහත්ය බක්කොල මහරහතන් වහන්සේගේ තව සිද්ධියක් තියෙනවානේ ආයුෂ වැඩි වීම. එහෙමයි. අවුරුදු 160කනේ. 160. මේ ජීවිතේ අවුරුදු 80යි. පැවිදි ජීවිතේ අවුරුදු 80යි. ස්වාමීන් පැවිදි වීමයට අවුරුදු 80 80 80. එහෙයි. ඒකට හේතුව තමයි කාශ්‍යප බුද්ධ ශාසනයේ එක්තරා මේ බ්‍රාහ්මණෙක් වෙලා ඉඳලා. එහෙමයි ස්වාමීන්. ඒතකොට මෙයාට හරි ආසයි ගයක් හදාගන්න. එහෙයි. ඉතින් එයා බඩු මුට්ටු එකතු කරගෙන, වී ටික එකතු කරගෙන ඔහොම ඉන්නවා. එහෙයි. ඉතින් මෙයා දවසක් ගමනක් යද්දි දැක්ක සංඝයාගේ පරණ වෙච්ච විහාරයක්. එහෙමයි ස්වාමී. ඉතින් මෙයාට දුක හිතුණා. අපි ගෙවල් දොරවල් හොඳට හදාගෙන ඉඳලා මොකටද අපිට නිවන සැනසෙල්ල දෙන සංඝයා දුකසේ ඉන්නවා නම් කියලා. ඊට පස්සේ Tamanට ගේ හදාගන්න තිබ්බ බඩු ටිකෙන් සංඝයාට විහාරය හදලා තියෙනවා. එහෙසම්. අබලන් වූදේ ප්‍රතිසංස්කරණය කිරීමේ ආනිසංස තමයි දීර්ඝායුෂ ලැබෙනවා. මාරක දුරු වෙනවා. ඊළඟට ජීවිත හානි නැති වෙලා යනවා. අකාලේ ජීවිතේට එන හානි නැති වෙන එකක් තමයි අබලං වූ දේවල් ප්‍රතිසංස්කරණය කිරීම. එතකොට අර තමන්ගේ නිවස හදන්න තිබ්බ දේවල් වලින් අබලං වූ විහාරයේ ප්‍රතිසංස්කරණය කළා කියලා යමක් ඇද්ද කාශ්‍යප බුද්ධ ශාසනයේ එදා ඉඳලා දීර්ඝ ආයුෂ ඇති උපදිනවා. අපේ බුද්ධ ශාසනය අවුරුදු 160යි. එහෙමයි. ඉතින් මේ කුමාරයාගේ උප්පත්තිය හරි පුදුමයි. අවසරයි අම්මා කෙනෙක්ගේ කුසේ උපදිනවා. ඉපදිලා ඒ ඉපදුන දවසේම ගෙදර වස්තු පහළ වෙනවා. මැණික් ගෙනත් දෙනවා, මුදල් ලැබෙනවා, කහවණු ලැබෙනවා. ගෙදර ප්‍රීතිය වැතිරුණා. ඉතින් අම්මට සතුටු හිතුණා මේ වාගේ පින්වන්ත දරුවෙක් මට ඉපදුනේ. පින්වන්ත දරුවෙක් යමුනා නදියේ නෑවෙව්වොත් එහෙම ලෝකෙට අග්‍ර වෙනවා කියලා මේ අම්මලා මොකද කරන්නේ ගිහිල්ලා යමුනා නදියේ එදා ඉපදුන දරුවා නානකොට විශාල මාළුවෙක් කියලා ගිල්ලා. එහෙමයි ස්වාමීනි. දරු කැටියක්. දැන් මෙහෙම වතුර මැදට ගිහිල්ලා ඔරුවක හරි ඉඳලා වෙන්න ඒ දරුවට මෙහෙම යමුනා නදියෙන් පැන් අයිනෙන් දාන්නේ නැහනේ. ඔරුවක යන්න ඇති. ගිහිල්ලා දරුවට පැන් වන්න උට අර වතුර මැදින් මාළුවෙක් පැනලා දරුවා ගත්තානේ. ඒ දරුවා කුස ඇතුට ගියා ගමන් අර දරුවාගේ පුණ්‍ය තේජසට අර මාළුවාට ඉන්න බෑ. ගිනි බෝලයක් ගිල්ලා වගේ. ඉතුරු වතුර මැද වේගෙන් ගියා කියනවා මාළුවා. යොදුන් 30. හේ. ගිහිලා බරණැස් නුවරදීන් දැලකට ආවුණා. ඒ ස්වාමීනි. ඊට පස්සේ බරණැස් නුවරේ ඉන්නවා දරුවෝ නැති පවුලක්. ඊට පස්සේ විශාල මාළු ඇරන් මිනිස්සු කහවණු 10යි කහවණු 10යි කියලා විකුණගෙන යනකොට දරුවෝ නැති සිටු ගෙදරක් තියෙනවා. ඒ සිටු ගෙදර සිටු දෝනි සිටු දේවි අර මේ මාළුවා ගත්තා. එහෙමයි. කියනවා අර 1000යි 1000යි කියප එක සිටු දේවි දැක්ක ගමන් කහවණුයි කියුණාලු. වෙලෙන්දට. වෙලෙන්දට. මේ ස්වභාවයෙන් ඉතින් අපි දන්නේ නැනේ මේවනේ. ඉතින් ඒ වගේ සමහර වෙලාවට බලන්න සමහර බඩු සමහර අයගේ මූණ දැක්ක ගමන් ගණන් අඩු කරනවා. සමහර අයගේ මූණ දැක්ක ගමන් තියෙන ගානටත් වැඩි කරලා දෙනවා. එහේ ස්වභාවනේ එක එක දේවල් සමහරවට යන වාහනේ යනවා ගණන් අඩු වෙනවා. නේද? <laughs> ඉතින් ඒ වගේ දේවල් බලනකොට අර සිටු දේවි දැක්ක ගම වෙනස් වුණා. කහවණුවකටම දුන්නා මාළුවා. ඉතින් මාළුවාගේ බඩ කපනකොට ඇතුලේ රන් දරුවා. ජීවිතේට අනතුරක් නැහැ. ඒ අනතුරක් නැහැ. පින්බලි කියන්නේ පුදුම එකක් මහත්තයා. අනිත් එක තමයි තව ඒ විශේෂ කාරණාවක් තියෙනවා. ඒ අන්තිම උපත තියෙන කෙනා අරහත්ත්වයටපත් වෙන කෙනා පොළවේ ගියහුවත් නැති වෙන්නේ නැහැ. අරහත්ත්වයටපත් වෙලා මිසක්ක. ඒක ලෝකේ ධර්මතාවයක්. ඊට පස්සේ දරුවා වඩා ගත්තා. ඉතින් සතුටුයි මේ මේ උත්සව පවත්වලා රජතුමාටත් දැනුම් දුන්නා. ඔන්න ඔයරාවේ ගියා මේ අර දරුවා නැති වෙච්ච පවුලට. ඒකවල මාළවික්ගෙන හමුනේ දැන් දරුවා ගිල්ලෙත් මාළනේ. ඒ අය වෙනම සේනාව අරන් ආව අපේ දරුවා දෙන්න කියලා. රජතුමා ගාවට නඩුව ගියා. බරණැස් රජුරවන්ට. ඉතින් බරණැස් රජුරෝ කිව්වා මේ අම්මා බිහි කරපු නිසා මේ නඩුවේදී මේ අම්මට අසාධාරණයක් වෙන්න බෑ. මාළුවෙක්ගේ කුසේ ඉඳලා හදාගත්තේ මේ අම්මා නිසා මේ අම්මට අසාධාරණයක් වෙන්නත් බෑ. මොකද මේ අම්මා හිටියේ නැත්තම් ඒත් දරුවා ඉවරයි. මේ අම්මා හිටියේ නැත්තම් ඒත් දරුවා ඉවරයි. ඒ නිසා සාධාරණ විදිහට නඩු තීන්දුව දෙන්නම් කිව්වා. මේ ගෙදර මාසයක් දරුවා ඉන්නවා මේ ගෙදර මාසයක් දරුවා ඉන්නවා. ඉතින් කුල දෙකක හැදුණු නිසා තමයි බක් කුල කියන්නේ. එහෙසම්. පුදුම දේවානේ. ඊට පස්සේ ওই දරුවා ওই ගෙවල් දෙකේම සම්පත්. ඒ පුදුම විදිහට ආදරේ. මහා සැප සම්පත්. මේ ගෙදර බරණැස් නුවර මාලිගා තුනයි ඌ මේ අර මට හිතේ සවැත් නුවරද මට මතක නෑ ඒ පැත්තේ ඒ පැත්තේ මාලිගා තුනයි මාලිගා 6ක ඉඳලා තියෙනවා ස්ත්‍රීන් නිතර පිරිවරාගෙන දරු මල්ලෝ හදාගෙන අවුරුදු 80ක් වාසය කරලා තියෙනවා කිවිසුමක්වත් නැහැ එහෙමයි කිවිසුමක්වත් නැහැ ඊට පස්සේ අවුරුදු 80 දීන් තමයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ඒ ධර්මය අහලා නිකලෙස් වෙනවා. උන්වහන්සේ පැවිදි වෙනවා. පැවිදි වෙලා උන්වහන්සේ උදකලා විවේකයෙන් වාසය කරනවා. මහත්ය කියන්නේ පැවිදි වෙලා රහත් වෙලා අවුරුදු 80ක් හිටියානේ. එහෙමයි. මේ බුද්ධ ශාසනය හරි පුදුමයි. අනිත් එක තමයි මාලිගා හයක් අතහැරලා එනවනේ. මාලිගා හයක් අතහැරලා ශාසනයට එනවා. අද මේ මොකක්වත් නැති සොච්චන් ගෙවල් වල ඉඳලා මෙරිලා ගෑනුන් ගැඟට එනවා මිනිහලා මෙරිලා. මේ මාලිගා හයක් අන්තපුර දරුවෝ සප සම්පත් ඔක්කොම අතහැරලා ශාසනයට ගියා. නේද? ඊට පස්සේ මොකද වුනේ? ඒ කලින් මේ මේ බක්කුලයන් වහන්සේගේ යාළුවෙක් හිටියා. එයා නිගන්ඨයාගේ ශා วก යෙක්. එහෙමයි ස්වාමී. මට මතක හිටියේ එයාගේ නම කාශ්‍යප වගේ. එහෙ. ඊට පස්සේ අහනවා දවස මුණ ගැහිනවා. මුණ ගැහිලා කියනවා මේ අපි දෙන්නම ඉස්සර මුණ ගැහිලා යාළුයි. එහෙමයි. ඊට පස්සේ කියනවා මේ උඹට කොමහන වෙලා කොච්චර කාලේ කියනවා මම නිගන්තයා ළඟට ගිහලා අවුරුදු 80ක් වෙනවා. එහෙමයි. ඔබට මොනවද තියෙන්නේ කියලා හෙවෝ. කිව්වා මට මේ මේ ඉඳ ගන්නකොට පිහින මොනර පිල් කලඹයි හෙළුවයි විතරයි කිව්වා. දවසේ හෝ ඔබට මොකද්ද බුද්ධ ශාසනය මහාන වෙලා මහාන වෙලා කොච්චර 80 අවුරුදු 80යි කිව්වා. මොකද්ද කිව්වා ඔබට තියෙන්නේ? කිව්වා එහෙනම් මං කියන්නම් කිව්වා. මම මේ අවුරුදු 80ටම මට කිවිසුමක් දීලා නැහැ කිව්වා. මේ අවුරුදු 80ටම මම කාන්තාවකට බණ කියලා නැහැ කිව්වා. මේ අවුරුදු 80කටම ගෙදරක ඉඳලා දානයක් වළඳලා නැහැ කිව්වා. අවුරුදු 80ටම මං කෙනෙක් උපසම්පදා කළා නැහැ. අවුරුදු 80ටම මං කෙනෙක් මහාන කළා නේ. ඉතින් මේ වගේ බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතේ විශේෂ ගුණ තියෙනවා. එහෙමයි ස්වාමීනි. මේ අවුරුදු 80ටම මම මේ දානි වළඳලා තියෙන දවස් 7යි කියන ණය ඇතුව. ඒ කියන්නේ මහාන වෙලා ඒ කියන්නේ මහාන වෙලා දවස් 7ෙන් තමයි අරහත්ත්වයට පත් වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා ශාසනයට පැමිණෙනවා. දවස් 7ෙන් තමයි අරහත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මේ වගේ විශේෂ ගුණ ධර්ම තියෙනවා බක්කුල මහරහතන් වහන්සේ. ත්‍රිවිසමක්වත් ගිහිලා නැහැ. ඔය තමයි බක්කුල මහරහතන් වහන්සේගේ අසිරිමත් ජීවිතය. ආනුභව සම්පන්න ජීවිතය. ඊට පස්සේ කියනවා බක්කුල මහරහතන් වහන්සේ ගැන විස්තර කරලා අපේ නාගසේන මහරහතන් වහන්සේ කියනවා රජතුමනි බුදුරජාණන් වහන්සේට රෝග තිබ්බත් නැතත් එහෙමයි බෝ බුදුරජාණන් වහන්සේගේ ආයුෂ දීර්ඝ වුණත් කෙටි වුණත් බුදුරජාණන් වහන්සේ දූතාංග සමාදන් වුණත් නැතත් බුදුරජාණන් වහන්සේ එක වේලෙන් හිටියත් නැතත් කිසි විදිහකින් නම් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ නොවෙන්නේ ශ්‍රේෂ්ඨයි කියලා හැමස්සම බුදුරජාණන් වහන්සේම සියලු දෙනා අතර ශ්‍රේෂ්ඨයි දේවාති දේව වූ භාග්‍යතුන් වහන්සේම ශ්‍රේෂ්ඨයි සංයුත නිකායේ මෙසේ තියෙනවා ඒ තමයි යාවතා භික්ඛවේ සත්තා අපදාවා විපදාවා චතුප්පදාවා බහුප්පදාවා යම්තාං පින්වත් මහණෙනි සත්වයෝ සිටිද්ද පා නැති පා දෙපා සිව්පා බහුපා ඊළඟට රූපිනෝවා අරූපිනෝවා රූපී සත්වයෝ අරූපී සත්වයෝ සංඤිනෝවා අසංඤිනෝවා සංඥා ඇති සත්වයෝ සංඥා නැති සත්වයෝ නේව සංඥා නාසඤ්ඤිනවා නේව සංඥා නාසඤ්ඤා සත්වයෝ ඒ සියලු සත්වයෝ අතර තථාගතෝ තේසං අග්ගමක්ඛායති තථාගතයන් වහන්සේම අග්‍රයි එහෙමයි ස්වාමීනි තථාගතයන් වහන්සේම අග්‍රයි ඒ නිසා රජතුමනි බුදුරජාණන් වහන්සේ තුන් ලෝකිත අග්‍රයි එහෙමයි ස්වාමීනි සාදු සාදු කියලා වණයක් දෙවණක් වෙන්න සාදුකාරක එහෙමයි ස්වාමීනි ඉතින් ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේගේ ජීවිතය එහෙම සංසන්දනය කරන්න. එහෙම සංසන්දනය කරන්න බැහැ නේද? එහෙම බෑ. බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. සර්වඥයන් වහන්සේ. සර්වඥයන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. මේ මේ මිහි මණ්ඩලයේ පරම විරාගී බව භවෙන් මිහි මණ්ඩල සලෝප මුනිවරයෙක් තමයි මහා කශ්‍යපයන් වහන්සේ. මහා කශ්‍යප මහ රහතන් වහන්සේ තවත් කෙනෙකුට මෙහෙම වැන්දොත් එහෙම ඒ කෙනාගේ බෙල්ල ගැලවෙනවා. ඒ හේතුව තමයි මහා කශ්‍යප මහ රහතන් වහන්සේගෙන් වැඳුම් ලබන්න කෙනෙක් නැහැ. එච්චර පරම විරාගී. එහෙව් මහකස්සප මහරහතන් වහන්සේ දණ්ඩක්සේ දිගා වෙලා බුදු සිරුරේ සිරිපා වැඳ වැඳ බුදුරජාණන් වහන්සේ නමස්කාර කරද්දී ඒ අකම්පිත බුදුරජාණන් වහන්සේ සුවසේ වැඩ සිටිනවා. එහෙමයි ස්වාමීනි. සේරනාද. ඒ නිසා ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්‍රයන් වහන්සේ කල්පයක් තිස්සේ වැටෙන වැස්සේ වැහිවිදු ගන්න ප්‍රඥාවෙන් දකිනවා. ප්‍රඥාව නැමැති පර්වතේ මුදුනට නැංග උත්තමයා සාරිපුත්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශිරීපා කමල වඳිනවා. මේ මිහි මණ්ඩල පැදුරක්සේ අකුල්ලා ගුලි කරලා අතට ගන්න පුළුවන් උත්තමෙක් මහ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ බුදු ශිරීපා වඳිනවා. ඊළඟට අපේ මහා තෙදවත් අඟුලිමාල මහරහතන් වහන්සේ තුන් ලෝක ධාතුවේම සකල සත්වය අවියාවද අතට රැගෙන උන්වහන්සේ වට කරද්දී බේත ඇති ගැනීම මාත්‍රයක් එන්නේ නැති මහා තෙදවත් අඟුලි මහල මහරහතන් වහන්සේ උන්වහන්සේගේ ශිරීපාව ළඟ වැඳ වැටෙනවා. තප්පරේට වචන 60000ක් මතක තිබෙන දුටු දුටුවන්ගේ නිස්සිත සංසෝත් සන්තෝෂේට තෘප්තියට පත් කරවන ආනන්දය ඇති කරවන අපගේ ආනන්ද මුනිවරයාණන් වහන්සේ නිරන්තරයෙන් බුදු සිරිපාව වඳිනවා. මේ වාගේ මිහි මඩල කම්පා කරවපු මහා බ්‍රහ්මයා දෙවියන් බමුණු සක්‍රයා පවා වඳමින් පුදමින් උපස්ථාන කරන මහා ශ්‍රාවක පිරිසකි. එදා අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේගේ පටන් අද පැවතගෙන එන පැවිද්දා දක්වා සකල සංඝයාගෙන් වැඳුම් ලබන සියලු දෙවිවරුන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් වැඳුම් ලබන අපගේ බුදුරජාණන් වහන්සේ තුන් ලෝකෙටම අග්‍රයි. එහෙමයි ස්වාමීනි. තුන් ලෝකිත බුදුරජාණන් වහන්සේ අග්‍ර. අපේ ශාස්ත්‍ර සම්පත්තිය ස්වාමීනි. අපේ ශාස්ත්‍ර සම්පත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එක මලක් පිදුවත් ඒකනම් හිස් දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සාධනාදේ පැවැත්වුවොත් ඒක හිස් දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ස්තූපයක් කළොත් හිස් දෙයක් නෙවෙයි. ඒකෙන්ම ඔහුට නිවන උපද්දවන. එහෙමයි ස්වාමීනි. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකිත පහළ වුණ මහා කාරුණික ආනන්ද වහන්සේ වෙන්නේ. එහෙමයි. ඉතින් මේ කාරණාව ඒ ඒ වකුල මහරහතන් වහන්සේගේ සිද්ධියෙන් මේ මනාව ප්‍රකට කරනවා. ස්වාමීන් අපේ බක්කුල මහරහතන් වහන්සේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ දවසේ ඒ මානවකයෙක් වෙලා ඉපදිලා ඖෂධ පූජා කරගත්ත කියන කාරණාව අපි දැන් අහලා දැනගත්තා. ස්වාමීන් වහන්සේ පරිද්දෙන් අපිට චෛත්‍යයට බෝධියට කෙනෙකුට ඖෂධ ටිකක් සකස් කරලා මේ මනාකොට සකස් කරලා එහෙම පූජා කරගෙන එහෙම ප්‍රාර්ථනා සිදු කරගන්නත් අවස්ථාව තියෙනවා ස්වාමී. දැන් මහත්තයා මෙහෙම හිතන්නකෝ. දැන් ওই ලෙඩ දුක් කරදර වැඩි කියලා දේවාලව යන එකෙකුට බප්පල මහරහතන් වහන්සේ මතක් කරලා තියෙනවද? එහෙමයි ස්වාමී. නෑනේ නේද? කවුරුත් ඇත්තටම අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ මහමෙවුනාවෙන් ධර්මයේ ඉගෙනගෙන අපි කල්යාණ මිත්‍ර ඇසුරෙන් ධර්මය ඉගෙන ගන්න කලින් මම නම් දන්නේ නැහැ බක්කුල මහරහතන් වහන්සේ ගැන. ඔය ඉස්සර සාමාන්‍යයෙන් ලාවට නම වගේ අහලා තියෙනවා. මෙච්චර තේජසක් උන්වහන්සේ ඊළඟට ඇත්තටම ගිලන් ලෙඩ දුක් වැඩි අය බකුල මහරහතන් වහන්සේගෙන් ඖෂධ පූජා පවත්වලා ඊළඟට උන්වහන්සේ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ බෝධීන් වහන්සේලාට පූජා පවත්ලා බාකුල මහරහතන් වහන්සේගේ ගුණ කඳ කියලා උන්වහන්සේගේ නිරෝගී බව සත්‍යයයි කියලා සත්‍යක්‍රියා කරලා උන්වහන්සේ සසරේ කරපු පින්වල සත්‍ය සත්‍යක්‍රියා කරලා ලෙඩෙකුට සෙත් පතනකට සෙත් ප්‍රාර්ථනාවක් එනවනේ එහෙමයි ස්වාමීනි. ඒකනේ රහතුන්ගේ තේජස. උතුම් සම්බුදු බලයෙන්, පසේ බුදු ගුණ බලයෙන්, රහතුන්ගේ තේජසෙන් මේ සියලු රැකවරණ වේවා. ස්වාමීනි මේ මෙතරම් රැකවරණය බුද්ධ ශාසනයත් ඒක තියෙනවා සද්ධාවන්ත ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ අදාහගත්ත කෙනාට ශ්‍රී සද්ධර්මයේ සත්‍ය බව අදාහගත්ත කෙනාට රහතන් වහන්සේලාගේ තේජස සත්‍යයි කියලා අදාහගත්ත කෙනාට සෑම පැත්තකම ආරක්ෂාවක් තියෙනවා. සෑම පැත්තකම රැකවරණයක් තියෙනවා. ඔහු ඔහු මේ ලෝකෙම බැට කාලා මරුණා. ඔහුට ඔහුට සුගති රැකවරණේ තියෙනවා. ඔවුන් පිණිසනේ සුගතිය තියෙන්නේ. නේද? එහෙමයි. ඒ නිසා හරි ලස්සන කාරණාව තමයි ඒ කියන්නේ ශ්‍රාවකයන්ගේ මොන මොන ගුණ තිබ්බත් බුදුරජාන් වහන්සේම අග්‍රයි. එහෙමයි. බුදුරජාන් වහන්සේගේම අග්‍රයි. අනිත් එක මේ වාගේ ප්‍රඥාවෙන් අග්‍ර ශ්‍රාවකයෝ දරාගෙන ඊළඟට 이르දීන් අග්‍ර දුතාංගවාදී ගුණෙන් අග්‍ර මනා මීරු දහම් දේශනාවෙන් අග්‍ර මේ ශා วก සියලු પરම්පරාව බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් ඉපදුනේ මෙහෙමයි ස්වාමීනි. ඔව්හු කෙසේ කෙසේ අග්‍ර වුණත් බුදුමමින් ඉපදුනි. බුද්ධ වචනයෙන් ඉපදුනි. මේ නිසා ඒ සියලු දෙනා ශ්‍රාවක ගණයටයි වැටෙන්නේ. එහෙමයි. ඒ සියලු දෙනා ශ්‍රාවකයෝ. බුදුරජාණන් වහන්සේම ලෝකයේ අග්‍රයි. බුදුරජාණන් වහන්සේට සමාන කරන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පාවිච්චි කරපු බුද්ධ වචන තියෙනවානේ. ඒ වචන අද කාලේ මිනිස්සු තමන්ට පාවිච්චි කරගන්නවානේ. ඒවා මහා පාප. හරි මේ අවාසනාවක්. මහා අවාසනාවක්. පෘථජන ජීවිතවලට ගන්න එක. එහෙමයි ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ ළඟට මහා සංගරුවන රහතන් වහන්සේලා වැඩලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපා ළඟ දැන් අර සීල බ්‍රහ්ම සීල රහතන් වහන්සේ කියන්නේ ස්වාමීනි මේ නාගයෝ ටික ඇවිල්ලා ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපා වඳින්න. ඒ නිසා ස්වාමීනි ওই ශ්‍රීපා සංගල දික්කල මැනව මේ නාගයන් වඳින්න කියලා. එහෙමයි. නේද? එහෙමයි ස්වාමී. බුදුරජාණන් වහන්සේ ළඟ ඒ වාගේ ශාස්ත්‍ර සම්පත්තිය තියෙනවා. ස්වාමීන් අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ එහෙමයි ස්වාමී. බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොටම අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේට අවුරුදු සාල ප්‍රමාණයක් මම හිතේ අවුරුදු 80ක් පැනලා. එහෙමයි ස්වාමී. ගොඩාක් වයසයි. ඉතින් අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ වනයේට වැඩි සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා පිටිපස්සට යනවනේ. කොණ්ඩඤ්ඤාන වහන්සේ වඩිනකොට. ඉතින් කොණ්ඩඤ්ඤාන වහන්සේ කල්පනා කළා මේ බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයෝ විදිහට සසරේම විශේෂ දෙන්නේ. නිසා මා නිසා මේ උත්තරමිය පිටිපස්සට වෙලා ඉන්න හොඳ නෑ කියලා අර තරුණ ස්වාමීන් වහන්සේලා එහෙමයි ස්වාමීන් වහන්සේ උපතිස්ස කොලිතයන් වහන්සේ ගොඩාක් තරුණයි නේ අවුරුදු 20 ගණන් 30 ගණන් වගේ අනේ එහෙමයි ස්වාමීන් ඉතින් ඒ වාගේ තරුණ උත්සමයන් වහන්සේලා ළඟ අවුරුදු 80ක් වයස ඇති කොණ්ඩඤ්ඤාන වහන්සේ ඉතන විදිය. එහෙමයි. ඊට උන්වහන්සේ වඩිනවනේ වනයේට. වනයේට වැදලා කොණ්ඩඤ්ඤාන වහන්සේ වඩිනවා මේ අවුරුදු 80 80 වෙනි ගොඩාක් වයසට ගිහිල්ලා. බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ද වඩිනවා හිමාලයේ ඉඳලා. ඒකට සංඝයා කවුරුත් දන්නේ නැහැ මේ කවුද කියලා. ඒතර උන්වහන්සේ කල්පනා කළා එකපාරම බුදුරජාන් වහන්සේ ළඟට ගියොත් කට්ටිය දන්නේ නැහැ හිතා පහදවා ගැනීම එකපාරම කඩාපැන්නේ කවුද කියලා. ඒ නිසා උන්වහන්සේ බුදුරජාන් වහන්සේ ළඟට වැඳගෙන ගිහිල්ලා වයසක හඳුනනවා. ගොඩාක් වයසක හඳුනනවා. වන්දනා කරගෙන ගිහිල්ලා උන්වහන්සේගේ සිරිපා කමල ඉඳිනවා. ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ කියලා. එහෙම කිව්වේ උන්වහන්සේගේ ප්‍රසාදයක් ඒ වගේම ඉන්න සංඝයාට මේ තමයි අර කොණ්ඩඤ්ඤන් වහන්සේ කියලා දැන ගැනීම පිණිස හිත අපහදවා නොගැනීම පිණිස ඒ තමයි බුද්ධ ශාසනය ඉස්සලාම කතාවක් දරාගත්ත බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ශ්‍රාවක භික්ෂුව එහෙමයි ස්වාමීනි උන්වහන්සේ ඊට පස්සේ එතන ඉන්න වංගී සමහරහතන් වහන්සේ එහෙමයි වංගී සමහරහතන් වහන්සේට පටිභාන ශක්තියෙන් අග්‍රයි උන්වහන්සේට කවි වැටෙනවා ඉතින් උන්වහන්සේ නැගිට සංඝයාමදී ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කවියක් වැටෙනවා කියන්න කියලා කිව්වා. ස්වාමීනි තථාගත නිකලෙස් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ බොහෝ කල් පැවිදිව බොහෝ කල් සියලු සංඝයා අතර පුරාණම භික්ෂුව වන මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන් බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල වඳිනවා කියලා මිහිරි ගාථාකින් කියනවා. ස්වාමීනි මම පිරිනවම් පාන්ටයි අවසර ගන්න ආවේ. බුදුරජාණන් වහන්සේ නිහඬව වැඩ හිටියා. ගාන්ධමා ඊට පස්සේ කොහෙද පිරිනවම් පාන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ ගෝ මගේ නෑදෑයෝ ළඟ කිව්වා. නෑදෑයෝ තමයි ගාන්ධමාන පර්වතයේ ඇත්තු. ඊට පස්සේ උන්වහන්සේ සංඝ පිටස අතරින් වැඩලා අතුරුදහන් වෙලා ගාන්ධමාන පර්වතයට වඩිනවා. පර්වතයට වැඩලා ලෙනක උන්වහන්සේ සැතපෙනවා. සැතපිලා ලෙන අස් කරලා සිංහසීයාවෙන් සැතපිලා එහෙම පිරිනවම් පානවා. ඊට පස්සේ ඇත්තු ඔක්කොම ටික ඇවිල්ලා උපස්ථානෙට හැමදාම එනවා ඇත්තු. ඇවිල්ලා බලාගෙන ඉන්නවා නැගිටින්නේ. ඊට පස්සේ එක ඇතෙක් ගිහිල්ලා උන්වහන්සේගේ සිරුර දිහා බලනවා නිසලයි. නහය ළඟට හොඳ වෙලා තියලා බලන උස්ම වැටෙනවද කියලා වැටෙන්නේ. අහෝ අපේගේ මේ මුනිවරයන් වහන්සේ පිරිනිවන් පාලා කියලා කුංචනාද කරනවා. ඇත්තු 300ක් ගන්ධමාන පර්වතයේ ඇත්තු 300ම එක මොහොතේ කුංචනාද කරනවා. අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා කුංචනාදය වුණා කියනවා. ඉතින් මුළු සවැත් නුවරම කම්පා වෙලා ගියා කියන ඇත්තුන්ගේ පුංචනාදව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඔබගේ වැඩිමහල් සහෝදරයා පිරිනවම් පෑව මොහොතේ ඇහෙන හඬ කියනවා. ගිහිල්ලා උපස්ථාන කරන්න කියනවා. ඉතින් සංඝයා පෝලින් හැදිලා හිමාලයට වඩිනවා. ඉතින් හිමාලයට වඩිනකොට අර ඇත්තු එකතු වෙලා දරසෑයක් හදලා ඒ දරසෑය මත කොණ්ඩඤ්ඤන් වහන්සේ තැන්පත් කරලා ඇත්තු හතර දිනේ කොණ්ඩවැල් හතරෙන් අර මේ දෙන උස්සගෙන කොණ්ඩඤ්ඤාන වහන්සේ තැම්පත් කරලා කැලේ වටේ සක්මන් කරනවා. එහෙයි. ඊළඟ සංඝයා වඩින ගමම්ම සංඝයා වඩින ගමම්ම අර දෙන තැම්පත් බීම තැම්පත් කරනවා. ඒකට සංඝයාට හිතුණා මේ ඇත්තු මෙච්චර උපස්ථාන කරන එකේ කියලා සංඝයාගේ කරින් අරගෙන මේ අර මේ චිතකේ වටා සක්මන් කරනවා. ඒතර භූමාට දෙවියෝ කල්පනා කරනවා අපිට හොඳ නැහැ කියලා සංඝයාගෙන් දෙවියෝ අරගෙන දෙවියෝ දිව්‍ය ලෝකයේ උන්වහන්සේගේ දේහය සක්මන් කරනවා. එයින් තාවතින්ස දෙවියෝ, තාවතින්ස දෙවියන්ගෙන් තුසිත දෙවියෝ, යාම දෙවියෝ, තුසිත දෙවියෝ. ඒ කියන්නේ ඒ විදිහට අකනිතා බ්‍රහ්ම ලෝකයේ දක්වාම අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේගේ දේහය වඩම්මලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ඒ දෙව් බ්‍රහ්මයන්ගෙන් අතින් එහෙම එහෙම එහෙම ආපහු ඇවිල්ලා ආය ඇත්තුන්ගේ අතටම දෙනවා. ඒ ඇත්තුන්ගේ හොඬවැල් වලින් උන්වහන්සේගේ දේහය තැම්පත් කරලා උන්වහන්සේගේ දේහය ආදාහණය වෙනවා. එහෙමයි. ඉතින් ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ඒ සහ ආනුභව සම්පන්න. එහෙමයි. උන්වහන්සේගේ පුංචි ධාතුන් වහන්සේ නමක් පවා ඒ සහ අනුභව සම්පන්න. ඒ නිසා උන්වහන්සේ වගේ උත්තමයන්ගේ ධාතුන් වහන්සේලා මේ නිකන් තැන් තැන්වල එහෙම තියෙන්නේ නැහැ වහන්සයා. මේ නිකන් කොල්ල කුරුට්ටු අද කාලේ ධාතුන් වහන්සේලා වඳිනවා කියලා මොන මොන හරි තැන් තැන්වල ගෙවල් වල තියාගෙන ඇත්තම ධාතුන් වහන්සේ නමක් වුණා කියන්නකෝ. සුදුසුද? එහෙයි. නිකම් මේ කොල්ලෝ ෆෝන් ඔබ ඔබා සින්දු දාගෙන දහසුන් වහන්සේ නමකට උත්තම ගෞරවය දෙන්න බෑ. අර අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ දේහය වඩම්ම පෙරේ හිතන්න. ඒ වගේ උපහාර කරපු දෙවිවරු ඔහොම තියෙන්න දෙයි. එහෙමයි ස්වාමීනි. මං කියන කාරණා පැහැදිලි නේද? එහෙමයි ස්වාමීනි. දැන් ඔච්චර දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකයකට දෙහි වැඩම වෙන්නේ නැහෙනි බුදුරජාණන් වහන්සේගේ. ඒ වුණාට දේහව දේහය අකනිටා වක්ම ලෝකයේ දක්වා වැඩැම්මුවක් නැතත් බුදුරජාන් වහන්සේම ශ්‍රේෂ්ඨයි. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේම <laughs> ශ්‍රේෂ්ඨයි. තේරෙනවද? ඒ ශ්‍රාවකයන්ගේ විශේෂනේ. ඔය ශ්‍රාවකයන්ගේ විශේෂ දේවල්. ඊළඟට මහා ප්‍රජාපති උත්තමාවියගේ පරිණිරවාණය. ඒ පරිණිරවාණයට බුදුරජාණන් වහන්සේ පෙරලා මල් ලිහිනවනේ. මුගලන් මහරහතන් වහන්සේගේ දේහය පරිණිරවාණය කරන වෙලාවේ ආදාහනය කරන බුදුරජාණන් වහන්සේ වදිනවා. එතකොට මේ මොන මොන උපහාර තිබුණත් නැතත් බුදුරජාණන් වහන්සේම අග්‍රයි. එහෙමයි. ඊළඟට අභිභූ කියන මහරහතන් වහන්සේ බුද්ධකාමී කලින් බුද්ධ ශාසනයේ දසදහසක් ලෝක ධාතු වලට ඇහෙන්න කතා කළා. ඒ ශ්‍රාවකයා දසදහසක් ලෝක ධාතුන් වහන්සේලාට ඇහෙන්න කතා කළත් ලෝක ධාතු වලට ශාස්ත්‍රඥාන්සේම අග්‍රයි. එහෙමයි ස්වාමී. ඒ නිසා මොන මොන දේවල් තිබ්බත් ශාස්ත්‍රඥාන්සේ අග්‍රයි. ඒ නිසා ඒ අග්‍ර බව දකින්න ඕන. බුදුරජාණන් වහන්සේ තුන් ලෝකෙට අග්‍රයි කියන පැහැදීම හිතට ආවත් බොහෝ කල්ප ගණනක් බොහෝ සැප විඳීම පිණිස පවතිනවා. ඒ නිසා මේ තුන් ලෝකෙට අග්‍ර බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. ඒ තමයි අපේ තියෙන්න ඕන හිතේ පැහැදීම. අවසරයි. අවසරයි ස්වාමිනේ බොහෝ අනුකම්පාවෙන් ඔබ වහන්සේ අපට දහම් කාරණා පවසවදාලා අපට අවසරයි ස්වාමීනි. පින්නතුනේ අද දවසේ මිලිඳු රාජ ප්‍රශ්නය සඳහන් පිළිසඳර පිණිස තිබෙන කාලය නිමා වුණා. මිලිඳු රාජ ප්‍රශ්නය සඳහන් පිළිසඳර